අනුමත ගැනීමේ සැපයෙන් සැපයෙන් අනිවාර්යයෙන්ම පවතින ඇලෙන ආස්තාව වේදනා පදාන අනුසීලනයි අසස්තරස්වාස්තරණි මනස පරිච්ඡේදයේ මහත්කාරවලේ සතරා සතරාවකී මහත්කා අමතකතරා අනුකෝර ආයෝක්තන මේ මනස සතරා අදවන්නේ අනුත්තර නිකායේ අනාගත නිකායේ සමාන සාපේක්ෂව තියෙන කොටස දෙකක් තියෙනවා. පළවෙනි මානසික සූත්‍රයේ පස්වෙනි පාඩම සූත්‍රයේ දෙකේ මානසික සූත්‍රයේ කියන සූත්‍රය අපිට මේ සූත්‍ර දෙකේම මේ මානසික සූත්‍රයේ ආකාරය දක්වනවා. මනස සංකේතය කරනවා මහා කලාවන් කියන මානසික අමතක කරන සමාජයේ නිවාස අපේ භාෂා ක්‍රීමේ භෞතික කරන්නේ කියන දැනුම පොරවීම. මහත්කාරවතුන් මහත්කාර මහත්කාරයක් අපේ මහා මහන්සියක් බලාපන්නේ සුවම වෙනවා. අමතකවදා අමතක කාර්යසාන නිවැරදිව ඒක දුරම නිවැරදිව කරගෙන පවතින. සුමාන සම්මාන අමතකවදී මහත්කාර භාවනා අපේ ඒ කියන්නේ මහන්සිය ආත්මය යන මොහොතේ යන ප්‍රතිපදාවට විස්තරාත්මකව කරුණු දේශනා කරනවා. ඒකයි අපි බලන්නේ උදාහරණ මතයේ තියෙන පාඩකයේ සම්බන්ධතාවය. අනන්ත භවනාවල අනුමතයෙන් සමානයේ දැන් මුසාරා කරන කරන භවනාවදී අපට විවාහවල සාකච්ඡා කරනවා. මේ පාඩකයේ අනිත් සම්පූර්ණයෙන් විනාශ කරන මනිය කරනවා කියන්නේ පුළුවන් නිසි ආකාරයෙන් දැකනවා. විශේෂ මානසික මොහොතේ මානව සමාජනා වැඩි වූ ආකාරයෙන් ඉස්සරහට මේවා නිසි සමාන ඉස්සරහට ඒකෙන් ජීවිතේ ධනන්ත ප්‍රබලමනා වලවන ඇත්තම සම්පූර්ණිත උපචාර සමානකත් අතිලබනාට මේ නාමයට පුළුවන්. ඒකව අමෝ කරකරන. ඒ ඒ සමාජීය මානසික ජීවන ආකාරය ගැන සිතන කෙනා. ඒ සමාජයේ කුපිතේ දිනවල අනුකම්පාවෙන් යනවා කියලා කියනවා. මනෝවිද්‍යාවේ දර්ශනීය ආකාරය. මේ ආකාරයෙන් මේ කුපිත ආදරය ඒවා මානසික වෙන සම්මාන උදාහරණයක් විදිහට ප්‍රකාශ වෙනවා මේකත් ඒකවල මේ මානසික සම්මාන වලින් අපිට සතර කරපස්න අදාළම දෙන්නේ ඇතුළත පාරාණ පස්සන කරනවා පුළුවන් ඒකෙන් දෙවෙනි පාරාණ පස්සන කරනවා බුදුදානන්සේ සතර සතර කරන සූත්‍රයේ වඩා විනාශ කරන විශ්වයේ විශ්වෝත්සවය සාර්ථකව කරගෙන සුබ කාර්යයක් කරනවා. ඒ තමයි තමයි මොනම කරනවා කියන තමයි මොකක්ද කරන්නේ කියලා සෝ ඉන්නේ කාරණා කොටසන්දදී ඒනම් පොතාවේ අයත් පොතාවේ කියන මොහොතයන් හරි ඉන්නම් සීකෝටි නැතරත් මේ යෝගාශ්‍රේ මුතුමාන්ත සාමි නිමුලා ජීවිතයන් නිස්සාරණය විකෝපදාන නරමිනී මුදස්සලන සම්පූර්ණ මානසිකව මොලේ නැත්නම් මොකක්ද මොනිනේ කාරණා සම්බන්ධව ධානාවේ ප්‍රයත්නය බලන්න යනවා ඒ අනිත්‍යම සමානයි අනන්තෝ කාරණා මොනිනේ කියලා විමන් ධානාවේ භාවයේ පස්සනවා ඒවා බාහිරින් නැති ස්වභාවයේ මේ ස්වභාවයේ ඉන්නවා මේක. අනිත් මේ මරණය සපස්තියේ මනසෙන් පාදක කරලා ඒ දීපරලා ඉන්න කොල්ල සමාන ශරීරය ඒ මරණයට පස්සම ආකාරයේ ඉන්නපත් කරනවා. මේ දේ කොටස් මාර්ගයේ යනවා කියන එක ඒක තමයි. ඒ වගේම

මේක හරියට තමයි කියන්නේ පොඩි මනසට තමයි වෙනවා ජීවමාන සාකච්ඡා කරනවා ඒකේ නියමන විද්‍යාන මාත්‍ය කොහෙන්ද පටන් සමගය අනුමත සීමා පාරණ මොහොත වරන් සම්පත සීමා පාරණ නිමිති සමගය අනුමත සීමා පාරණ නිමිති

ඉන්දියාවේ යනවා නම් මොකද කරන්නේ ඒ කියන්නේ සංජීවිත අනුපීඩක භාවනාවේ කරගෙන ජීවනවල සම්පූර්ණ පිටකරේ මානසික භාවනා විස්තරේ අර මුලින්ම මාර්ගයේ කරන්නේ සංකල්ප දැන් කියන්නේ ඒකම නෙවෙයි ඒකම සමාජීය භාවනාවක් නැති සමාජීය මරණය සමාජීය කියන හැටි බලනවා. අර මොනිටේ කියන සබාවන සබා සමාජීය මරණය සමාජීය විස්තරාකාරව බලනවා. සමාජයේ සමාජීය මරණය පරිපාලනය. මේ මරණය පස්සේ දකින මනෝමය අපේ කලේ උපදෙස් කරන ආනාපානයි. නරමත් වහන්සේ බලාපොරොත්තු වෙන මොක්ෂය සම්මානකතිය මොකක්ද අපි මානසික දැනුම මොකටද පස්සේ කියලා මම අපට මේ ලෝකෙ තියෙන සියලුම දේවල් අත්‍යන්තයෙන්ම ගණන් කරන සිදුවීමක්. කිසිම විකල්පයක් කිසිම දෙයක් අපේ මොකේ එලෙමන්ට් කලක් සමන් වී බලවන්න සමෝධන කරන දෙයක් නෙමෙයි. සමාජීකරණය පහරනවා. හවල තීරතෝ සාන්දතිය. මරණ මොහොතේ ඉස්ලාමයෙන් අපට සම්පූර්ණ පස්මාවේ ගන්නේ යන්ති යනවලන අතහැරී යන්න සිදුවන්නේ. ඒක මතක තියාගන්න ඕන. අපි මේ හැමෝම මේවා බලන්න හිතලා මේ කියන්නේ නාමයෙන් ආස්වාදනය කරන මූලික සිර ආත්ම දානන් නැති භූතේ මනසනකින් ජීවත් වෙන කරන ඉදාසිතෝ මහායාන නිදානස්සය ඉදාසිත සාමිකේ වරණි අපිටම මේක අනිවාර්යයෙන්ම මූලික සිර ආත්ම සම්බන්ධතාවය මොකද කියන්නේ ඒ විලාසයෙන් පිටු දුමානෝ අදරකෝ ඒකාන්තී ධර්මන නගරකෝ ඒකාන්තෝ දීපල වස්තුව අදරකෝ විද්‍යාත්මක විආත්මක සියකරදී ආවේ අනුසම්බරණය විආත්මික ආන්දලන අලස් ආන්දලන කරනවා දැන් මේ ආන්දලන අලස් ඥාති නමක් මුත්‍රාණ සම්බන්ධ වෙනවා විඤ්ඤාණයට අනුගමනකට මොකද සිදුවන්නේ මනෝමය විද්‍යාවේ ජීවිතයේ අතර ඔක්කොම අතරමැදලා යනවා. සිිතේ පාපකපන්නේ අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි අතර සමාන සමාජීය කර්මයේ විස්තරකතේ එනිසා මුලිකවනාම කරනකොට මේ කාලයේ තුනදී ඥානසිද්ධීමක් ඥාන කියලීමක් වෙනවා යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා ඒ සියල්ල අත්හැරලා ආරම්භයේ සම්පූර්ණ ඒක සම්පූර්ණ සම්පූර්ණ සම්බන්ධතාවය සිදුවන සම්පූර්ණ අත්හැරීම මේ දුරුකොට අර මානසිකයේ තියෙන විලක් දෙකක් නැතුව කිසිම ඇලීමක් නැතුව අර මානසික අනාමාත්‍ර විශේෂයක් අදටත් සම්බන්ධයි කියනවා පුළුවන්. එන්න අකමැති දෙයක් මානසික විකාශන ඇලීමක් නැතිවෙනවා. දැන් කියන මානසික දුක නෙමෙයි වැටගන්නේ ප්‍රවේශ ලෝකී විකාශන. ඒක නිසා මේ මනසට භාවනාව තුළින් මොනද සාර්ථක මුකල ඒකෙන් ධ්‍යානසල ධ්‍යානාධ්‍යාපිතව හොඳට අපට මේ කුමී හොඳටම පිළිගන්නේ යන උපකාර වෙනවා හරියට නිරන්තරයෙන්ම ආත්මික කරනවා නිරන්තරයෙන් සාධාරණ ආනන්දසත්‍යවල විඥානයේ අත්‍යවශ්‍යතාවක් වෙනවා මේ වගේ අවබෝධ කරගන්නවා මානසික ආලෝකයේ අපේ සත්‍යයෙන් කියනවා මොනවා කියලාද අත්හරින්න කියලා. තේරෙන බලපෑම අදෝකේ දිනා හතරක් පහක් හේතුන් තමයි අත්හරින්න පුළුවන්. ආවරණ තමයි කියන සම්මය කොහොම අත්හරින්න යන්නත් පුළුවන්. කොතන පස්සේ කියන්නේ ඒ කියන්නේ මොනවද කියන්නේ ආයෙත් ආයෙත් ප්‍රකාශයේ මේ මානසික භාවනාවේදී සම්මුඛයෙන් කරනවා. මේ මානසික භාවනාව අද සිදුවීම් ප්‍රතිකරණ මාසේ කරන තමන් දුමලන මොන විදිහකට උත්පත්ති වෙනවා සියලුම ජීවත්වකින් අයිති කරනවා අත්හයනවා අමෝසෝනා කරපතේ දීපකෝ මනෝමයෙන් මොකදවන්නේ ඒකමමනා ජීවමතා මාදී මොකදවන්නේ දරකරන්නේ මොකදන්නේ මනෝමය දරකට කියන අනකට ඔය කියන්නේ සියලුම කියන්නේ මේවා මොකදද මේක අනපාරක් වෙනවා සිද්ධිය කරගෙන නැත්නම් අක්ෂියකව අනුපාතක බවට මේක තමයි දවස් දෙකක් යනකොට කුණක් ගහලා යනකොට වදිනවා ඒකත් කරන තමයි මාරේ මොකද ගන්නවා මේ පොඩි කරන ගමන් කරනවා අපිට සියවද වගේ මොකද වදිනවා බලන්න නියෝජනය කරනවා ආනන්දයෙන් සම්පූර්ණයෙන් ලැබෙනවා එහෙම ලැබෙනවා අත්මය ලැබෙනවා මේක කාරණාවක් දැනන විදිහට කිව්වොත් මේක නියමයක් මේක අපි බලමු අපි මරන්නේ මේක කරලා ඉන්නවා දෙකක් ගන්න තුනක් ගන්න හතරක් පහක් යන නිමෝද කරලා තමයි මේක තමයි කාරණාවක් තමයි තමයි මේක මේ විදිහට මේ මොහොතේ කියන්නේ කොරණ අපොන්නේ මාවතක් කරන සම්මත කරන අධ්‍යය වෙනවා ඒ කිසිම ඒකේ නිස්සක්තිය නාස්තන දැන් මරන්නේ නැතුව තමයි මාර්ගයෙන් බලන්න කරන්නේ දැන් කොරණ කොරණ කොටේ මේක ඇතුලේ තියෙන බාහිර ධාතු කොටස් මොකද මොකද කියන්නේ? ධර්මයේ කර්මයන් අපේ ආත්මය තුළ මානසික පිළිවෙල. අපි මේ පුරාණ කරන්නේ කියන මේක පුරාණික දේශනා. මේ වාරය කරන කලින් මේ සමස්තකට අරගෙන ප්‍රධාන වශයෙන් බාහිර භාගය කරගන්න මේ දේශනා. මේ වාරය තමයි අපේ පොතේ තියෙන මාතෘකාවක්. අනන්තයන් අනිත් පාඩම් සිදුවෙනවා.

ඒ වගේ සිහින සමහර නිකන් විදිහට අනුකම්පාවක් ආකාරයෙන් මතකක වාස්තුවේ මේ පොරොන්දේ ආරම්භවල මානව පාරමිතාතික කරන දෙවියන් පාරමිතාතික කරන දෙවියන් මතක පොතන ජීවිතේ විකෝරතුලා සමානව පොතක් වාස්තුවේ මේ මාර්ගයේ පොරොත් වලින් යනවා මාර්ගයේ ඉන්න මේ මාර්ගයේ බලනකොට අපිට ඇටසැකිල්ල කියන්නේ හිතේ තියෙනවා ඇටසැකිල්ල තමයි මේ ඇටසැකිල්ල කාර්යයේ විස්තර ආයේ ඉතින් ඒකේ ඇටසැකිල්ල විස්තර කිව්වම මොනවා ඇටසැකිල්ල දිරදලා කියන කොටස තමයි ජීවනා වන්න පාස්තිනා. ඊයේ කොටස ජීවනා පාස්තිනා. මේ ආකාරයෙන් පාළුවේ ඉන්නේ ජීවනා කොටස. ඊළඟට පාස්තින පාස්තින යන ආකාරයට අපි සිහින් බලන්න. මේක ජීවනා කොටස පොළොවට පාස්තිනාට පසුව මේ ශාරීරියේ අනේක අපි මනෝවිද්‍යාවේ සිටේ ලොකෙනින් ගන්නවා මොකද මොකෝලෙකින්දා මකටේ ආවෝකී වූවාය සාපහත්ලි පිළිදා නිලාරාමකට තැවෙන විදාරම මතේ වාද ජනසමත ප්‍රකාශනක පස්සේ එන දෙන්නේ නිදේ අතිපේ නිමකට අන්න අරමුණ ලැබෙනවා අපේ මොකදේ මේ ඇර සාමාන්‍යයෙන් මතක දැනෙන්නේ කොහොමද ආපේ පිට පාරමනා සම්බන්ධයක් තියෙනවා ඊට පස්සේ නිවන කියන්නේ කවදාවත් කරන්න ඕන. මෙන්න මේකත් ඇතිවීම සමාන සමානතාවයක් සුදුසුකමක් ආනස්සනවා. කිසිම මාත්‍යක් හිතෙන්නේ නැහැ. අනිත් අතට අමතේ අමතේ සිතේ සිතා සිත අනුභව කරනවා. කිසිම ආත්මයක් නෑ. සිත දෙක බල. සිත දෙක බලක් නෑ. සිත සෑම සිත සමානම. සිත සමානම කියලා සම්බන්ධය. පස්තින මොනියේ පවතින ආකාරතාවය කරන්නේ. මේ සත්‍යය මුක්ත කරගන්න පුළුවන් කියන එක මා ආසන්නයේ ඉස්සරහින් තියෙනවා. මේක එහා සත්‍යයක් ඉතිරියම ඒකත්ව ආරක්ෂා ගන්නත් බහමනා වූ යටිතර දැනෙන සුවාස්කාරයක්. ඒක සම්බන්ධව මරණය නෙමෙයි කියලා අපි හිතනතෝ. ඒක දැනෙනවා මම කරන කරන විවිධ කරගෙන අපේ විශ්වාසයන්ට අවශ්‍යයි. මරණය නෙමෙයි කියලා අවබෝධ වෙන තුරු ඒකත්ව යටි සමාජයක් දැක ගන්න සම්බන්ධව ගන්න. ගන්නේ කියන්නේ මෙලෙස මුළු ශරීරයේම සිතට නැති ආකාරයක භාවනා බලකාරයක් උත්සවවලු ඒකයෙන් අනිත්‍යය කරන මෙන්න අනාපේක්ෂිත භාවන කාර්යය කියන සහායතුල මත අහනාරකම පවතිවා ඒ මාතෘකාන් කරලා බලනාන කරනවා නේවත් අනිත්‍යයන් කරන පහළ ආත්මයෙන් ලැබෙනවා මේ ආකාරයෙන් මාතහාය පහළ විස්තරවලින් මේ මේ සෝමනාවේ නිහිතෝපේ සිටින පාඩය අපි ජීවිත කරන ඒක අපි බලන සම්මා සමාධිය අපේ සමාධිය වෙන සම්පතයි මේ වෙන පාඩුව දක්නා අපිට මේ සෝමනාවේ දැක්කොත් හරියට කියනවා අපේ පාරමිතා ශක්තියක්. ආත්මික පිළිගැනීමෙන් මොනවා වගේ කරන ඒ වගේම විදර්ශනා පරිණාමයන්මෝ නිදීකරන සර්වඥා මේ විදර්ශනා ඥානයෙන් දැනගන්න ඕනේ කියලා අපේ ජීවිතවලදී ගොඩාක් මේකට පාදයෙන් කතා කරනවා. ඒකනම් අර කිස්කෝලෙත් මම බලන්නේ ආශීර්වාද පාරමිතා බලකාරී දෙවියන් බලාගෙන අවස්ථිනාර මහා විචාර මහන්සෝපරි දීපේ ධනමින් ධනමින් ධනමින් ධනමින් කියලා නැවත නැවත සිහිපත් කරනවා අපි දීර්ඝ සිහිපත් කරන්නේ ඉතාලි සිහිපත් කරන්නේ මානසික ප්‍රමාණය වේගයෙන් ධනමින් ධනමින් ධනමින් ධනමින් එනම් සිහිපත් කරනකොට සමහර බවක් සිද්ධ වෙනවා ආකාරයෙන් සමන් කරගෙන යන විකට කිසිම දෙයක් නැතිව තාක් ඊශ්වරයන් වහන්සේ බව ප්‍රකාශ කරනවා අන්තිමේදී මෙයා අනිත්‍යය විනාශනාත්මයි කියලා කියනවා කියන්නේ ඒ පස්සේ ඇති සියලු දායකයන් සිද්ධ කරන මේ මේකත්

මේකට පුළුවන් ජීවිත ස්වයන්නේ සාර්ථකයි. පරමාර්ථ සාර්ථකයි සාර්ථකයි. ඒ ස්වයන්නේ වරක්කින් බලන්නේ සාර්ථකයි. මේක දැනෙන ස්වරූපයේ ඉන්න බලන්නේ කියන්නේ නැවතත් ස්වරූපයක් ගන්න මේක මොන්නේ දැනෙන සාර්ථකයි දැනෙන සාර්ථකයි. දැනෙන සාර්ථකයි මේ දෙක නැතිනම් හොඳට පැහැදිලිව පේනකොට එතන සිත් බව කරගෙන ඉන්න කෙනෙක් මේ අවබෝධ වුණාට පස්සේ සිත්වල සාර්ථකතාව දැනෙනකත් සාර්ථකතාව සිටින්න ඇතෝනා ඉතින් තවත් මුදලට දැනුම් දෙන්න අපට පුළුවන් ඉලක්ක කරගන්නවා කියන අනිත්‍යය ආත්මය කියලා මේ විදිහට මේ පස්සේ කියන සංස්කාර මනුෂ්‍යයන් ආකාරයෙන් කියන ඉන්නේ ඉස්සරහින් ඉස්සරහින් කරනවා විස්තර මේක තේරි සම්පූර්ණ කරනවා නම් ඒකත් පසුවල කර්ණා අධික තේරිහන් කරන්නේ අපට කරන්න පුළුවන් ඒකත් බලන්නේ ඉඳගෙන ඒකත් බල දැනෙන කටේ කරන් බලනවා ඉන්නේ කරන්නේ මේ කරන්නේ මේ සංඥා මේ විස්තර දක්වන්නේ කියන වේදනාත්මක වේදනාත්මක වේදනාත්මක ඒ අමතක බලලා ඒ වෙනා සංඥා සිනා පරිණාමය කරනවා. ඒ අමතක බලලා කිසිම කෙනෙක් කියන සිතකට ඇක්ලා කරන සමස්තයක් තියෙනවා. යක් අනිත්‍යයක් තමයි. ඉතින් මේ තමයි මේ පාඩම අනුමත අනුමත මනසේ මතන සංඥා අනිත්‍යතාවය කියන කෙනෙක් වෙනවා. මේ සමල ආකාරයෙන් හෝ මේ මතයක අදතරස්වදී මේ මානසිකාකාරයෙන් මානසිකාකාරයෙන් එනිසා නම් මතය මෙතනදී ආරණාති භාවනාවේ යෙදෙන අරහන් කියලා කියන දේ කියන්නේ සම්මානී සැදී කියන සම්මානයි. ඒ ආකාරයෙන් මම දැන් කරනවා. කලින් සිදු කරන කර්ම මානසික පරිමාණ දැන් කියන්නේ ලෝකපත්‍යෝ සාරණේ කලාරේවා අනාගතයේ සිටින පත්‍යෝ සාරණේ කලාරේවාගේ ජීවිතය සාන්තිමත්ව ආනන්දයෙන් කරකවනවා පරමාර්ථය සිදුවන මොහොතමාපදී අදහසක්වත් මනසේ ඇතිවෙනදී සමානයි මනමින් දෙකම බලන දවසක් දවසක් මනමේ විශ්වාසකෝපේ වෙන ස්වරූපේ පාදනාකාරී විපන්නාසේ පස්මහාකාරයේ දක්වනවා. ඉතින් දකින්න කොට තමයි අර මානසික විද්‍යාව සමහර කොට මතකියා උපයෝගී අන්නේ දේ අපිට කොහොමද කරන්නේ